රංජනාවනාගේ මහත්මයා ප්‍රකාශ කරනම් මම දන්නේ නැහැ. එහෙම කිව්වනම් මම හිතන්නේ ඒකත් වැරදි. මොකද දූෂණ චෝදනා නැති අය ඕන තරම් ඉන්නවා එක්සත් ජාතික පක්ෂේ, ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂේ කියන දෙකේම ඉන්නවා. ඉතින් දූෂණ චෝදනා සම්බන්ධ තියෙන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගන්න කිසිම අපේ නායකතුමාගේ නම් ඉලක්කයක් නැහැ. ඒක ඉදිරියටත් සේමයි.